මට තව දෙයක් ඔබ වහන්සේට මතක් කරන්න තියෙනවා මේ කියන්නේ මට දෙයක් හම්බුණා ඔබ වහන්සේ අර ගිය සතියේ කිව්වේ චේතනා චෛතසිකය ගැන අදහසක් කිව්ව අර මේ සමහර වෙලාවට අපි නොදැනුවත් දේවල් වුණොත් උනත් ඒවා විපාක දෙන්න ප්‍රවෘත්ති විපාක දෙන්න පුළුවන් කියන එක. ඒ මට අර මහකාශ්‍යප හාමුදුරුවන්ගේ බද්ද කපිලානියගේ මේ අර ගිහි ජීවිතයේ කතාව මම එක තැනක දැක්කා. එතන ගිහි ජීවිතයේදී අර ඒගොල්ලන්ට විශාල වස්තුවක් තියෙනවා නමුත් ඒගොල්ලෝ අර ව්‍යාපාර ගැන උනන්දුවක් නැති වුණාට දැසි දැස්ස ඇවිල්ලා කියනවා අර ඒ වයේදී මැරෙන පොඩි සත්තුව මැරෙන එකේ විපාකත් කාටද යන්නේ බැලුවාම ඒගොල්ලෝ කියනවා මේ ඔය දෙන්නට තමයි කියලා ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ ඒක ගැන හිතලා තීරණය කරනවා මෙතන ඉඳලා හරියන්නේ මම අපි මේ මානවෙන්න යන්න ඕන කියන එක තීරණය ගන්න යන්නේ ඒක උඩ අපේ ආන්දරනේ ඒක මට මේ ඔව් අහර කෙනෙකුට ඒ මට්ටමින් හිතලා දේවල් තීරණ ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රහත් වෙන්න කලින් වුණත් ඒ වැඩූ පාරමිතා ඇතුව එහෙම තීක්ෂණව කටයුතු කරන එක අනිත් එක තමයි උන්වහන්සේගේ ස්වභාවය අර දුර්වලකමට ඍජුව ප්‍රතික්‍රියා දක්වන එක. ඒකනේ දුතාංග වලින් කරන්නේ. දැන් අනිත් අය වගේ නිකන් නලව නලව ඉන්නේ නැහැ මේක ඇද ඇදා ඉන්නේ නැහැ කෙලින්ම ඒකට ඍජුවම ප්‍රතික්‍රියා දක්වන දුර්වලකම අහෝසි කරනවා. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් අර වගේ පොඩි දුර්වලකමක් දැක්කා වුණත් වහා ඒකට ප්‍රතික්‍රියා කරනවා යහපත් පැත්තට. ඉතින් එහෙම එහෙම නැති කෙනෙකුට ඔය කතාව කිව්වයි කියලා සමහරට නික්ම නොයන්න පුළුවන්. අර වගේ වෙනුණු මට්ටමේ කෙනෙක් එහෙම තමයි ඒ ගැන කල්පනා කරන්නේ. එහෙම අපේ ආමන්ත්‍රණය වහන්සේගේ පැහැදිලි කිරීම බොහොම මේ බොහොම හොඳයි. ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි.